මේක පිනක් තියෙනවා ඒක ප්‍රශ්නයක් තියෙනවා අප හිතින් කයින් වචනෙන් කරන සියලු කටයුතු ජරා මරණයකින්ම කෙලවර වෙනවාද කියලා මේ අහන එකක් ප්‍රශ්නයක් එසේ වන බව මෙනෙහි කළ විට හැර ඒ වනතෙක්ම එවැනි හැඟීමක් මතුනවන්නේ ධර්මාවබෝධයක් නොමැති නිසාද කියලා අපිට ප්‍රශ්නයක් ඒක මහනවා. අපිට දැනගත යුත්තේ මෙච්චරයි. අපි යම් යම් තැනක අපේ හිත බැඳෙනවා නම් ඒ හිත බැඳෙන ඒවා වැඩක් ඇති ඒවාද? ඒකයි හෙවිය යුත්තේ. ලෝකේ හටගන්නේ යම් කිසි දෙයක් තියෙනවා නම් සෑම ක්‍රියාවක්ම පරිච්ඡහෝපාද ක්‍රමානුකූල ක්‍රම වේද තියෙන විවිධ විදිහට ප්‍රවෘත්ති පටිච්ච සමුප්පාදය ආදි වශයෙන් කියන්නේ මොහතක් ගානේ තැති වෙන්නා වූ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක්. විවිධාකාරයෙන් හටගන්න ಜಾති. ಜಾති නොවන දෙයක් ලෝකේ නැහැ. ක්ෂණික ಜಾති ಜಾති. ඒ වගේම අපේ උපදින යම් යම් අධ්‍යාවක උපදිනවා නම් යම් ಜಾතියක උපතක් දෙනවා ඒකත් ಜಾති. එදා මේ ಜಾති විග්‍රහ කිරීමේදී පටලවා ගන්න හොඳ නැහැ. ಜಾතිපත්ත්‍ය ජරා මරණ ආදී විග්‍රහයේදී එතන ಜಾති කියන තැනක ජරා මොනවාද කියලා විග්‍රහ කරනකොට කෙස් පැහිීමක් ඇද්ද? හම රැලි වැටීමක් ඇද්ද? ඉන්ද්‍රියන්ගේ දුර්වල වීමක් ඇද්ද? දත් හැලීමක් ඇද්ද? මේ ආදි වශයෙන් මේවා ජරා කියලා විග්‍රහ කරනවා. ඒ අපි ඕක විතරක් අරගෙන එහෙනම් ජරාව කියන්නේ එච්චරයි කියලා නිගමනය කරන්න බෑ. ওই ಜಾතිපත්ත්‍ය ජරා මරණම් කියලා කරපු පරිත්‍යාමපාද විග්‍රහයක එක කොටසක්. ඒ ඒ සත්වනිකායන්ගේ උප්පත්තිය ලැබනවා නම් ඒ ඉපදිලා හටගත් යම් ස්කන්ධයන්ගෙන් සකස් වෙලා නව ස්කන්ධ පද්ධතියක් සකස් වෙලා ආපුවාම ඒ මුල් කරගෙනත් අපි ඒකට ಜಾති කියනවා. ඒ වායේ දුර්වල වීමක් නිසා ඇතිවෙනා වූ ඒ තත්ත්වෙන්න ජරා කියලා ඒක විනාශ වුණාම මරණ කියලා මෙහෙම සම්මත තියෙනවා. ක්ෂණික ಜಾති ක්ෂණික මරණ කියන ඒවා පරිත්‍යාමපාද ක්‍රමවේදයේ මහා සාගරයක් වාගේ අන්නේ ක්‍රමවේදයේදී ඊටාම සියුම් තැන් පවා හේතුඵල වශයෙන් අහම්බෙන් හටගත්තේ නෑ හේතුවක් නිසා පහළ වුණා හේතු නිරෝධයෙන් මේ ඵලයේ නිරෝධ වෙනවා කියලා පෙන්නපු මෙන්න මේ ක්‍රමවේදයට අහු නොවන දෙයක් ලෝකේ නෑ කියලා පෙන්වන්න අති සියුම් තැන් පවා පටිච්ච සමුප්පන්නව විග්‍රහ කරලා තියෙනවා ජාති ධර්ම සූත්‍ර කියන එක්තරා සූත්‍රවල තවත් විවිධ විදියට ওই සියුම් ಜಾති ක්‍රම විග්‍රහ කරනවා. මොනවද මේ ಜಾති කියලා අහපුවාම ඇස රූපය චක්කු විඥාන චක්කු සම්පස්ස චක්කු සම්පස්සජා වේදනා මේ ඔක්කොම ಜಾති කන ශබ්දය සෝත විඥානය සෝත සම්පස්සය සෝත සම්පස්සජා වේදනා මේවා ಜಾති දැන් මේ ಜಾති විග්‍රහ කරන අති සියුම් තැන් දැන් මේ සෑම එකක්ම ජරාවටපත් වෙනවා මරණයටපත් වෙනවා කියන්නේ ඒ හැම එකක්ම හටගත්තා නම් ඒවැය විපරිණාමයක් වෙනසීමක් තියෙනවා. ඇස හටගත්තා නම් රූපයක් හටගත්තා නම් චක්කු විඥාන කියන එක කොච්චර හට ගන්නවද ඇහුවොත් එහෙම. මිනිස්සෙක් හැටියට මේ කෙනෙක් ඉපදිලා ඉන්නවා නම් උපතේ පටන්ගෙන ඔහු මැරෙනකන් ඔය අවුරුදු 60 70ක් 80ක් 90ක් තුල චක්කු විඥාන කීයක් එහෙම පහළ වුණාද කිව්වොත් කවුරු ගයින්ද? මොහොදු වෙරළේ තියෙන වැලි ගණන් කරලා කිව්වත් පහළ වෙච්ච චක්කු විඥාන ගාන කියන්න බෑනේ. ඒ තරම් මොහොතක් මොහොතක් පාසා ඒ ඇහැට ඒ රූපයක් ඝට්ටණය වෙනකොට චක්කුංච පරිච්ඡ රූපේච උපජ්ජති චක්කු විඥානං කියන මේ සිද්ධාන්තය සිද්ධ වෙනවා. තත්පරයක් නැත්නම් ඊතාවසුළු මොහොතක් ගත්තොත් කෝටි වාර ගාණක් චක්කු විඥාන චිත්ත වීතිය චිත්ත වීතියක් ගානේ පහළ වෙනවා. චක්කු සම්පස්ස කියන ඒවත් ඒ වගේ. ඒ විඥානයක් පහළ වෙච්චාම ඒක මුල් කරගෙන ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා නැන ආදි වශයෙන් චෛතසික හට ගන්නවා ඒක එක විඥානයක් ගානේ. එහෙනම් චිත්තේ යම්තාක් හටගත්තත් චෛතසිකත් ඒ ගානට හට ගන්නවා. මේ චිත්තජාති. ඔය හටගන්න චෛතසිකජාති. කොච්චර සූක්ෂම වුණත් ಜಾති නොවන දෙයක් ලෝකේ නැහැ. ඒ ಜಾති එකක්වත් නිකන් හටගන්නේ නැහැ. ඒවා හේතුවක් නිසා සකස් වෙලායි හටගන්නේ. ඒ නිසා සියල්ල සංකතයි. පටිච්චසමුප්පන්න සිද්ධාන්තයට අනුකූලවයි හටගන්නේ. අහම්බෙන්වත් විවිධ විකෘති සත්‍යයන්ගෙන් නෙවෙයි. ක්‍රම රටාවට අනුව. එයා පටිච්ච සමුප්පන්නයි. ඒව ඇසුරු කරලා කවදාවත් අපි හොඳ බලාපොරොත්තු වුණාට විමුක්තියක් නම් හම්බෙලා නැහැ. ඒවැ මොනවද හම්බෙලා තියෙන්නේ? ඡේ ධර්ම, වය ධර්ම මිසක් වෙන දෙයක් නැහැ. ක්‍රම දෙකකින් ඡේ වෙනවා. එකක් තමයි මේ හටගත විඥානයේ නැන්න ඊටාම සුළු මොහොත පවා. ගෙවිල යන්නේක. වෙනසිලා යන්නේක. සේවය. අනික තමයි ඒක ඇසුරු කරලා ගත්ත සැනසෙල්ලක් කවදාවත් ලැබිලා නැහැ හැවටුණා මිසක්. ඇත්ත දැක්කේ නැතුව අවිද්‍යාවේ මුලාවලපත් වෙලා වැහැරි වැහැරි වෙනසුනා මිසක් වෙන ලැබිච්ච හරයක් නැහැ කියන එක තමයි ක්ෂේවාය ධර්ම වය ධර්ම කිව්වේ. ඒ වගේම තව විග්‍රහ කරලා බලනකොට ඔය විරාග ධර්ම, නිරෝධ ධර්ම කියලා තිබෙන ක්‍රමයක් තියෙනවා. ඒව රාගික වශයෙන් බැඳෙන්න වටිනා ඒවා නෙමෙයි කියන අර්ථයෙන් විරාග ධර්ම කියනවා. ඒ වගේ මේවා පවත්වන්න සුසුවිවා නෙමෙයි. පවත්තල සැනසෙල්ලක් හම්බෙන්නේ නැති අර්ථයේ නිරෝධ ධර්ම කියනවා. එනම් මොහොතක් මොහොතක් පාසා හටගන්න සියලු ಜಾති සංකතයි පටිච්ච සමුප්පන්නයි ක්ෂය ධර්මයි වය ධර්මයි විරාග ධර්මයි නිරෝධ ධර්මයි ඔය කියන්නේ වාදි විග්‍රහ කරලා තේරුම් අරින්න නිතර නිතර හිතනකොට අනේ අපි මේ අහනවා කියන්නේ බලනවා කියන්නේ කතා කරනවා කියන්නේ ආග්‍රාණය කරනවා කියන්නේ රස බලනවා කියන්නේ ස්පර්ශ ලබනවා කියන්නේ හරි වටිනා දේවල් කියලා හිතාගෙන පංචකාම මහත්ය හොඳයි කියලා හිතන්නේ මේ හරයක් නැති දේවල් වලට කියන එක ඇත්ත නේ කියලා. තම තමන්ගේ ප්‍රඥා මට්ටමට දැයින්ද පේන්න පටන් ගන්නවා. නැ සියල්ලෝ නිවන් දකින්න ඔය ක්‍රමෙම දකින්න ඕනේ නෑ ඔය 84000ක් ක්‍රමවලින් කොටසක්. නිවන් දකින්න විවිධ ක්‍රමවේද තියෙනවා. ලෝකේ අසාරත්වයේ යම් ක්‍රමයකින් වැටහෙනවා නම් එහෙම න්‍යාය ධර්මයක් අපිට ගෝචර වුණොත් ඒ ක්‍රමෙන් අපිට ලෝකේ අසාරයි කියලා තේරුම් අරගත්ත හැකි. අනේ වැඩක් නෑ මේ ලෝකේ. මොනව අල්ලන්නද? අත්තරින් වැලී මිදීම මිසක්. අවසාන තීරණය ඔච්චරයි මොකෙන් ඥාන පහල කළත්. මොන ප්‍රඥා පහල කළත් අවසාන තීරණය ඔච්චරයි. ඔන්න ඔය තීරණය ගිනවනම් අපිට හරියට මේ තීරණේ ආවනම් මොන જાතියෙන් කලකවාගෙන ගිහිලා බණ ඇහුවත් අවසානේ ඔච්චරයි. ඔය ටික තමයි ඉන්න ඕනේ. ප්‍රඥාවේ තීරණේ ඕකයි. අසාර දේවල් හරයක් නැති දේවල්. නිකන් නෙමෙයි මේ වචනේ කියවුනේ. කියන්නා වාලෙත් නෙමෙයි. අර සුවාසු දහසක් ධර්මාස්කන්ධය කියන මේ අතරින් යමකින් දැකලා එදා ඒ බුද්ධයාට අවබෝධ වෙන ක්‍රමවේද තමයි සුවාසුදාත ධර්මස්කන්ධය ගැබ්බෙලා තියෙන්නේ. ওই தත්යෙන් ඔවා තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ සියල්ල සියලු ආකාරයෙන්ම සියල්ලෝ විසින් දැකිය යුතු නැහැ. ලෝකේ අසාරයි වැලක් නැහැ. ගණ්ඩ හරයක් නැහැ කියලා මට තේරුණා මෙන්න මේ ආකාරයෙන් කියලා යමකින් තේරුණා නම්. ඒ තේරිලා තියෙන්නේ බුද්ධහම තුලින් මිස වෙන එකකින් නෙමෙයි. මොකද හේතුව අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන මේ ක්‍රමවේදයට මේ තිලක්ෂණයට අනුකූලව තමයි කොහෙන් කලකෝල හරි දැකලා තියෙන්නේ. පාපී සද්ධිය වලා ඉඳලා කෙනෙකුට ඕම හිතා ගන්න පුළුවන්. ගහද්දිහා බලා ඉඳලා හිතන්නත් පුළුවන් ওই ක්‍රමයට. ඒවං උපසංහරති. ඒක සංසන්දනය කරලත් බලන්න පුළුවන්. Tamanට පාපිස්සක් කරගෙන පොඩ්ඩක් හිතලා බලනවා. හිතලා බලන්න පුළුවන් කෙනාට නිවන් දකින්න මොනවද ඇත්තේ? යථාභූතේ ලබා ගන්න ලෝකේ ඕනම කැලණක තියෙන කොටසක්. අසාරත්වේ දකින්න එකක් දෙකක් කියන ඔය ආකාරයෙන් දැකලා ප්‍රගුණ කරලා ප්‍රගුණ වෙන්න ඕනේ. එන පොත ලිව්වේ නැතුවල පොත බැලුවේ නැතුවල බල ඕන තරම් තියලා නිවන් දකින්න එතකොට. ඒ බුදුරජාණන් වහන්සේ දුන්න ධර්ම ක්‍රමවේදය ඒකයි. පොඩ්ඩක් බලනවා වටපිට බලනකොට පා 20ක් හම්බ වෙනවා. ඔය දාලා තියෙන පායි පිහින්ද. බලනවා මේ පා 20 අලුත් එකක්ද? මේක ගෙනාපු දවසේ නම් අලුත්. පොඩ්ඩක්වත් මේකේ කුණු ගෑවිලා හැම තිබුණෙත් නැහැ. හොඳ ලස්සනට උපමට්ටම් කරලා හදලා තිබිච්ච මේ පාපීස ගෙනහල්ලා මේ දාලා තියෙන මොනවලද? ලස්සන කරලා හැදුවේ පාය පිහින්න මිසක් වෙන එකකටද? කොච්චර ලස්සන කරලා හැදුවා රවටලා ගෙනියවන්නේ ඒක කලේ. ගිහින් මොකද්ද කලේ? ඒක පාය පිහින්න දානවා වෙන මොනවා කරන්නද? ලස්සනයි කිව්වත් පාපිස්සමයි. වෙන එකක් ඇයි? ඒ කාන්තාවන්ලා හිතා ගන්න හොඳ උපමාවක්. අනේ මමත් හරියට පාපීසක් වගේ තමයි ආවේ. උඩින් සරසලා පල්ලෙන් සරසලා හැමතැනම සුදු කරලා වට කරලා මනමාලි කියලා ඉතිරින්නේ පාපීස ලස්සන කුලා වගේ නැතුව වෙන මොකද්ද? මහ ලොකුට අලං හැවේ පාපීසකට මිසක් වෙන මොකේද? ගෙනාවු දාපිට මම පාපීස වුණානේ. එක එකේ පාපීසක් වුණා නම් කමක් නැහැ වළනකොට. මිනිස්යාගේ වා විස දවස් දෙකක් බලන නැන්දා මගේ පා විස මාමණ්ඩියාගේ පා විස ඔක්කොටම ඔළුව පාත් කරන්න ඕනේ මොනවා හරි තිබිච්ච ලස්සන තියාගෙන හිටියට වැඩක් තියනද පා විසේ ගණන් ගන්නේ නැහැ හැමතැනම වල පිහිනවා පය පිහිනවා වාගේ අනේ තෝගේ ලස්සන බල්ලට දාපියේ ලස්සනේ උදයක් නැතුවා කියලා හිතාගෙන ඊර්ෂියාවට කියනවා මොනවා කරන්නේ ආපහු ගෙදර යන්නේ මට වෙච්ච දෙයක්. පාපීසත් හිතාගෙන ඉන්න ඇති හොඳට ඉන්න උඩු මහන්තලි තනසිල්ල. මටත් කිව්වේ නම් උඩු මහන්තලිට කියන හැටි තමයි. පාපීසත් එකයි මමත් එකයි. දැන් හිතන්න පුළුවන් මේ පාපීස මුල් කරගෙන අපේ ජීවිතේ හැටි. අවසානයේ මොකද වෙන්නේ? අර තරුණ වයස දිනකන් තමයි අර පාවිස්ස කාමරය ඇතුලේ තිබුණේ. ඊට පස්සේ කොහෙද බලපුවාම කුච්චිය ළඟ අගුපිලේ මට විහිඳ දාලා. ටික දවසක් ගියාට පස්සේ මට සිද්ධ වුණෙත් ඒ වයිකන්. කුසියට සීමාච්ච ජීවිතයක්. හැම එකාගෙම තියෙන දුක් පහස කලදික ඔක්කොම බලන්න ඕනේ කරන්න ඕනේ. කැමරා නැන්නම් මගේ ඔළුවට තමයි තෙරවන්නේ. දෙකින් විතරක් මේක වෙලා තියෙන හැටි. ඒකත් අහන්න ඕනේ. අපෝ කට හරිය තියන්න බෑ ලුණු වැඩි. ඒකත් අහන්න ඕනේ. ආවේ සුන්දර ලෝකයක් මවාගෙන පාපිෂ්ඨ ගෙනහලා උඩු මහන්තලේ තිබ්බවා. මාතාව එහෙම තමයි. පාපිෂ්ඨ වෙච්ච එක මලත් වෙනවා. මාත් පාපිෂ්ඨ වාගේ. මේ නිවන් දකින්න බලන්න. අපේ ජීවිතයේ අසාරපත්ව දැනගන්න ක්‍රමවේදය මේවා එකක් නැහැ කොහෙද පොත්වල ලියන්නේ. ඒ නිසා තමයි කියන්නේ බුදුරයන් වහන්සේ දවල් භුක්තානුමෝදනාව කළොත් දීඝනිකාය තරම් දිගයි. එක දවසක කරන එක භුක්තානුමෝදනාව. උදේක කරන අනුමෝදනාවක් තියෙනවා නම් අර අංගුත්තර නිකායේ සංයුත්ත නිකාය තරම් මේ ප්‍රමාණයක්. කොහොම කියන කතාවක් තියෙනවා. එහෙනම් දේශනා කරපු සියලු බුදුබණ ලියන්න ගියා නම් එහෙම කොහෙ තියන්නේ? හැබැයි ක්‍රමවේදය දැනගත්තා නම් මේ කියන්නේ බුදුබණ තමයි. පොතේ තිබුණ නැතුවට. ඔය අනුසාරයෙන් බලන්න පුරුදු වෙන්න ඕනේ. මොකද්ද මේ බලන්නේ? අනිච්ච. මොකද්ද අනිච්ච වුනේ? කතමාචානන්ත සබ්බ සංකාරිසු අනිච්ච සංඥා ආනන්ද මේ සියලු සංඛාරයන්ගේ අනිත්‍යයි කියන සංඥාව මොකද්ද? ඉදානන්ද බිකු අට්ඨියති. ආනන්ද මේ යම් තැලීමක් ඇද්ද, පෙලීමක් ඇද්ද? මේ පෙලෙනවා. හරායති. ලැජ්ජා වෙන්න සුසු ඒවා. හොඳයි කියලා බොනවා ගන්නද මේ වේ. මං ආවේ නම් කොහොමද? මහා ලොකුවට ඉන්න. දැන් මට මොකද සිද්ධ වුනේ? ඔක්කොම එකලා කුසියේ පායි පිනනවා වගේ. කුසිය පාපිස්ස වාගේ වෙන්නේ. ලැජ්ජයි කියන්නත් මට මං ආපු හැටි. මාපු සුන්දර ලෝකේ කියන්නත් ලැජ්ජයි. හරායේති. ඉතින් මාත් මවාගෙන ආපු හීන මොනවා ලස්සන කරන්නද? හොඳට ඇඳලා. ආපල පැනලා මොකේටද? ජීගු වලින් පිරිච්ච මේ කයට මලම ජීගුච්චති. ජීගු ඉච්ඡති. මල මුත්‍රාතිකෙන් පිරිච්ච එක තමයි මේ අනිච්ච කිව්වේ. ඕක තමයි හොඳයි කියලා හිතාගෙන ඉවෙලා හිටා මේ හොඳ එකක් ගොඩනගන්න ආවේ. අනේ මං වාගේ මොඩියා. හොඳ ජීවිතයක් ගත කරන්න ඇවිත් වෙච්ච එක හැටි. ඉතින් අනිත්‍යද නැද්ද මේක? ස්ථිරද නැද්ද මේ බලන්න කිව්වේ ඔන්න ඔය ටික. බලපුවාම එකක් නෑර පෙල්ලෙනවා. ආපු දාපටන් පෙරෙන්න වෙච්ච හැටි. බලාපොරොත්තු ඔක්කොම කඩ වුණා. පෙලෙනවා. දුකෙන් කොච්චර පෙරිලා ඇද්ද මං? අඬ ඇඬ කොච්චර අඬලා ඇද්ද? අඬන ගානේ මනස කොච්චර පෙරුණාද? කායික වශයෙන් දුක් වේදනා විඳින ගානේ කොච්චර සුසුම් හෙළුවාද? එකක් නෑර පෙළුණා. හදලා ගෙනාව කෑම ටික. අපෝ එනකොට නම් hina වෙලා මුණ දිහා බලපු හැටි. දැන් බීලා විදිලා මුගේ මුණ බලන්න බෑ යස්සේ ආවා. දකින් වෙච්ච දෙයක්. පෙලෙනවා. ගතා කරවල කෑල් ටික හරි ගෑන්නා. තෝ කෑවද බල ඔක්කොම කාපු කාපු එකම අහනවා. හොද්ද කාපු එකාගේ. දැන් මොකද කරන්නේ? ඒකෙන් බේරෙන්න නැති කියලා ලෙව කකා කොහොම හරි කමක් නැහැ. හදලා දෙනවා. ඇති වෙන්නේ නැහැ උන්ට කවදාව. සමහරලාට ඇතිලේ බට්ටියක් දාලා හිටන් ඕක ලෙව කාලා පැත්ත වෙලා බුදියා ගන්නවා. අවසානයේ අවසාන කාලේ කොච්චරයි හම් වෙන්නේ ඔය අපේ ආච්චිලාට එහෙ වෙලා තියෙන්නේ මොකද්ද? අවසානයේ බැලුවත් එහෙම උන්දැට ඒකත් නැහැ. ඒ උන්දැත් අර මනමාලියක් තමයි කාලේක. අර පාපිස්ත කෙනා වාගේ තමයි පටන් ගත්තේ. අන්තිමට අගු පිළට දැම්මා වාගේ. කොට්ට මෙට්ට හදන් කොහෙද? මේක මගේ මං හදපු ගේ. ඒ සෙල්ලම් හම්බෙන්නේ නැහැ මගේ කියන එක වද දෙනවා. ඔව්ව මෙයා ඔක්කොම මහය කීයේ තමයි. කාව්‍ය මහයි ගත් එකලා. වචනේ විලාසයි ඊළඟට අපේ එක්කනාගේ. වචනය කතා කරන්න බෑ. අට්ටි යති. තැලෙනවා ඔක්කොම පෙලෙනවා. මේ ලෝකේ හැටි එකක් නෑර බලන්න පුරුදු වෙන අපේ ජීවිතයේ ගෘහ ජීවිතයේ මේකද? අපි හිතා හිටියේ ඕකද? එකින් එක බලන්න පුරුදු වෙන ක්‍රම මේවා. පොඩි පොඩි දේවලු බලන් ওই ක්‍රමයට පුරුදු වෙන්න ඕනේ. පන්සලට යන්න විදියක් නැහැ, බණ අහන්න විදියක් නැහැ. අනේ මට වෙච්ච දේ කීක ඉන්නේ නැතුව. දැන් ඉතින් මිනිස්සයා ඉඳි ඉස්සෙලා බීලා විදිහින් හරි කමන්නේ නැහැ. ඔළුවේ කන්දි ඉස්සෙලා හොද්දක් උයන් දෙපේ. ගන්නවා අලගෙඩියා. පෙරංගානෝ. හොඳ ලස්සන අලගෙඩිය. වාත්තාවේ අලගෙඩිය වගේ පිම්බිලා තමයි. තියාගෙන ඉන්නේ මං ගෙනාවේ. මේක ඇවිල්ලා හිටලා ගියා වගේ තමයි අද මටත් වෙලා තියෙන්නේ. රහ බලපුවාම අලගෙඩිය පොඩි වෙලා ඒක විනාශ වෙනවා වගේ මටත් උනේ එක එකට රහ බලන්න ගිහිලා මං විනාශ වෙච්ච එක. අනේ ලෝකේ හැටි. මාත් අලගෙඩියක් වගේ. ගත්ත ලුණු ගෙඩිය. පොත රතෙන් රතට ආව ලුණු ගෙඩිය වගේ. එහෙම මේ අංකඩ ගහලා පතුරු ගහලා දැම්ම ලියලා පැත්තකට. තිබිච්ච හැඩ ඔක්කොම ඉවරයි. මාත් එදා පොත රදලාවේ ලුණු ගෙඩිය වාගේ. මටත් අද වෙච්ච වැඩ කැහැටි. ඒ වංගුප සංහරති සංසන්දනය කළා බලන්න. මේ බලන ක්‍රමවේදය. එක්තරා උපාසිකාවක් බුදු පියන් වහන්සේ වැඩ ඉන්න කාලේ තමන්ගේ ස්වාමි පුරුෂයාට මැල්ලුමක් හැදුවා. මොකද්ද මේ හැදුවේ? කරකොල මැල්ලුමක්. මේ කරකොල මැල්ලුම හදන්න ගියා කරාතු කෑල්ලක් දකින්න හොඳට කර ගහක හොඳ අතු කෑල්ලක් කරකොල ටික කඩා ගන්න. ඒක කටුවක්වත් පේන්නේ ලස්සන කරකොල අත හොඳ කරකොල ටික ලස්සනලා තියෙනවා. අල්ලලා බලගුවාම කරකොල අත හරි ලස්සනයි. අර කාන්තාව හිතනවා තරුණ මගේ කයත් ඔහම තමයි. මස් පිඩු එහෙම හොදලා හැඩ වැඩ වෙලා ඇට කටු වැහිලා මේ කරකොලත්ත බැලුවාම මස් පිඩු පේනවා වගේ මේ ලස්සන කොළ ටික පේනවා මිසක් ඇතුලේ කටු පේන්නේ නැහැ නේ. මේ ශරීරයත් මස් පිඩු වලින් වැහිලා හැඩ වැඩට පේනවා මිසක් ඇතුලේ හැටි පේන්නේ නැහැ ඔහම හිත හිතා කරකොල ටික ගැඩුවා. කඩපුවාම දැක්කා ඉතුරුලා තියෙන කටු ඉපල. අනේ මේ ඇගේ තියෙන මස් කැලලිය ගලවලා දැම්මනා මේ කයත් මේ වගේ කටු විපලක් නේ. මේ වගේ කටු ගොඩක් නේ වෙන මොකද්ද? අනේ හොඳයි කියන කයේ හැටි. මේ කයි jigucchati බලනවා ලැජ්ජා විය යුතු එකක් මේක හොඳයි කියලා ගන්න එකක් නෙමෙයි මේ බලන්නේ අට්ටියේති හරායති jigucchati තමයි අනිච්ච බලනවා අනිච්චං අනිච්චං කිය කී හිටියේ නෑ නමුත් දැක්කා ඒ ක්‍රමවේදී ඊට පස්සේ කලකොල ටික ගෙනහල්ලා බලාපුවාම හොඳ ලස්සන තියෙනවා කොලෙන් කොලේ වෙනවා දැන් මේ ටික ඔක්කොම අරගෙන ඉවරලා අපිත් මේ සමාජයේ එක එකනා වෙනව ඉන්නකොට මෙහෙම හැඩ වැඩ වෙවි වෙන් වෙවි ඉන්නවනේ. දැන් මේවා එකතු කරලා ගත්තාට පස්සේ මොකද වෙන්නේ? එකින් එකට ලියවිලා මැලවිලා යනකොට අර තිබිච්ච හැඩ වැඩ එකක්වත් නැති වෙනවා. අපේ ජීවිතත් අන්තිමට ගොඩ ගැහිලා හිටන් මේ එක එකනාලා පෝෂණයෙන් සකස් වෙනාම අවසානයේ මෙහෙම තමයි කියලා කරකොල මැල්ලුම දිහා බැලුවා. දැන් අර ලියවිච්ච මැල්ලුම් වල තියෙන කොළ එකක්වත් නැහැ. අනේ අපිත් මේ කොලේ වාගේ හැඩ වැඩ වෙලා හිටියට කෑලි කෑලි එකතු වෙලා හැදිච්චන් හැදිච්චා මිසක් මේවා ගැලෙව්වොත් මෙහෙම නේද? කොහෙද මේ හැඩ වැඩ කයක් තියෙන්නේ? හොඳ එකක් තියෙන්නේ. එහෙමත් කියලා බලලා අර මැල්ලුන් ටික ලිපේ තියලා ටිකක් කාල් ගෑවා. දුන් දාගෙන ගිහිල්ලා ඇඹරි ඇඹරි ගිහින් අර මැල්ලුන් කෑලි කළු වෙලා කර වෙලා ගියා. අනේ ජීවිතවල හැටි. දුක් මහන්සි විඳගෙන විඳගෙන දැවිලා තැවිලා තැවිලා අන්තිමට මේ වගේ කර වෙලා හිටන් මැරිලා යන එක විසක් වෙන මොකද්ද ජීවිතේ කියන්නේ. මැල්ලුව බානකොට උපාසකම්ම අනාගාමි. දැන් හොඳට දකින්න ඕනේ මෙන්න නිවන් දකින්න වන. නිවන් දකින්න දහම් දකින්න හැටි. ඔක තියනනම් ලොකුට ගණනක් දීලා ලොකු බණ කොටක් ගෙනහිල්ලා ඕකේ තියෙන අපබ්‍රංශ අකුරු කියවට ඕවා තේරෙන්නේ නැහැ. දොස් කියනවා නෙමෙයි ඒවට. නමුත් මේ සරල දහමක් තියෙනවා නිවන් දකින්න. එදා තිබිච්ච වන වැහිලා. ඒව අතු කරලා ගන්න ක්‍රමවේද මේ කියා දෙන්නේ. බලන්න හුරු වෙන්න ඕනේ. ඔන්නෝම බලනකොට පේනවා. අපේ උපතයි මරණයි කියන්නේ. මෞකසෙන් උපදින මොහොතයි අවුරුදු 60 70ක් 80ක් ගිහින් මැරෙන මොහොතයි ඔච්චර නෙමෙයි. ඔය මොහොතක් ගානේ අපේ ජීවිතවල සෑම අවස්ථාවක්ම ගොඩ නැගි නැගි වෙනසෙන්නේ යහපතක් දීලා නෙමෙයි තැවිලා තැවිලා ගිහිලා ඔහොම තියෙනද? එහෙම එකක් තුල හරයක් තියනවා කියලා ගන්න මොනවද තියෙන්නේ? දැවෙන තැවෙන ගොඩවල් මිසක් වෙන මොනවද හොඳයි කිව්වට අපිට විඳලා තියෙන්නේ. අට්ටිය ඇති. අපි හැවටුණා මිසක් හිතලා බැලුවොත් අනේ ලැජ්ජා වෙන්න ඕන එකක් මං ඒ කාලේ හිතුවේ මේවා ගැන. හරි හොඳයි කියලා. සැප හොයා දුක් විඳා මිසක් වෙන මොකද්ද කරලා තියෙන්නේ? හරායති. මං ප්‍රියමනාප කරලා මේ පෝෂණය කරන්න දඟලන්න හැදිලා තියෙන හොඳට ඉන්න ඕන කියලා ගොඩ ගහන්න හදලා තියෙන්නේ මොකද්ද? jigucchati මේ මල මුත්‍ර කඳ. ඔන්නෝක දවස ගානේ දකින්න ඕනේ. ඒතොර කියනවා අනිච්ච දකින්න. අනිච්ච දකින්න පුරුදු කරන්නේ ওই ක්‍රමයේදී එහෙම බලාගෙන යනකොට අපිට පේනවා මොහොතක් පාසා අපි ප්‍රියයි මනාපයි කියන සෑම අවස්ථාවක්ම ගත්තා මොකද වෙන්නේ? ඊ අවස්ථා අසාරෝ ගෙවිලා යනවා. ඊ අවස්ථාවනේ එකක්වත් සාරත්වයෙන් ඉතුරු කරලා නැහනේ. අපි හිතුවා විතරයි සාරයි කියලා. අවසානයේ බලපුවාම අසාරයි. අසාරං නැනම් අනත්තං අසාරට්ඨේ නාති. අසාරට්ඨෙන් අනත්ත බලන්න කියලා පෙන්නවා. එන බුදුරන් වහන්සේ දේශනා කළ අනිත්‍යයි අනත්තයි දැන් දකින්නවා. එහෙනම් ඔය ආස්තේ කොයිද සුඛය? හැවටිල්ල මිස. සුඛය මායාව. දුක විඳිනවා. සුඛ මායාවෙන් රවට්ටලා. ඕක දකින්න ඔහු දකින්නේ මොකද්ද? හැඟවිලා තියෙන දුක දකින්නවා දුක්ඛ සමුදය දකින්නවා මායාව ආස්වාදී. ওই ආස්වාදී පස්සේ යන මානසිකත්වයේ කෙලවර වෙච්ච දාට තවදුරටත් ඔය හඹායන මානසිකත්වයේ නෑ දුක්ඛ නිරෝධය කරා යන මග බව දකින්නවා. එදාට රාගි දේශ මොහ ක්‍රමක්‍රමයෙන් ක්ෂය යනවා. ওই දහම් මාර්ග නුවණින් ප්‍රඥාවෙන් දකිනකොට හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් නිදාගෙන හිතුවත් ගමන් කරමින් සක්මන් කරමින් හිතුවත් කොයි විදියෙන් ඉඳගෙන හිතුවත් ප්‍රඥාවෙන් නිවන් දැක්කා මිසක් උඩ පැන පැන ගියාටවත් බිම් බලාගෙන ගියාටවත් බත් කෑවටවත් නොකෑවටවත් නිවන් දැකලා නැහැ කියලා තේරෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? වෘතපරාමර්ශනේ නෙමෙයි නිවන් දැක්කේ. ප්‍රඥාවෙන් යථාර්ථය දැකලා කියලා දන්නවා. දැකිය යුත්තේ ඉදිරියටත් එහෙමයි කවුරුත් දැකිය යුත්තේ එහෙමයි. මාත අවසාන කළ යුත්තේ ක්‍රමෙමයි කියලා දකිනවා. සාරයි කියන වචنين ගන්න එකක් හරයක් ලෝකේ නැහැ කියලා දකිනවා. යම් සක්කාය දිට්ඨිය තිබෙනම් දුරු වෙනවා. ප්‍රകෘතිය කියලා හිතාගෙන කරපු හැම කටයුත්තක්ම විකෘතියක් මිස ප්‍රകൃතියක් කරලා නැහැ මෙච්චර කල් සංසාරේ. වැදගත් කියලා හරවත් කියලා කරලා තියෙන හැරයක් නැති ඒවා. ඒක තේරෙන්න පටන් ගන්නවා. මුල පටන්ගෙන අවසාන කොට ඇලෙන ගැටෙන මුලා වෙන ඔක්කොම අත්හැරලා කෙලවර වෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රමයේ හොඳින් තේරුම් ගන්න ඕනේ. ඉතින් ජරා මරණින් කෙලවර වෙනවා කියන එක නිකන් වචන ඉගෙන ගන්න බෑ. ওই ක්‍රමයේ වල්නකොට දැන් අපි කාගෙන්වත් අහන්න ඕනේ නැද? ඊ ඊ අවස්ථාවක් ජරාවටපත් වෙනවද මරණයටපත් වෙනවද දැන් කාගෙන්වත් අහන්න ඕනේ නැද? තමන්ගේ නුවණට ගෝචර නැද්ද? ජරාවයි මරණයයි දෙක කේත් පැහැෙන එකටයි දත් හැලෙන එකටයි හැම රැලි වැටෙන එකටයි සීමා කරන්න ගියාම මේ කය කොහේ හරි හක් ගාලා පණ යන්නේ කියලා සීමා කරගෙන ඉඳ ගියාම ඔය ගැඹුරු දහම කොහොමද වැටෙන්නේ? ඒ නිසා දකින්න ඕනේ හැම එකක්ම ওই විදිහට. බුදුරන් වහන්සේ දේශනා කරනවා ජරා මරණත් අනිත්‍යයි කියලා. ස්ථිර නැහැ කිව්වොත් එහෙ මොකද වෙන්නේ? අනිත්‍යයි කියන්නේ ස්ථිර නැහැ කිව්වොත් ජරා මරණ ස්ථිර නැහැ කියලා කියවෙන්නේ. කොහොම ධර්මයට ගැළවිලා. එනම් හැම ජරාවක් මරණයක් ගානෙම ඊට පෙලෙන්න වෙනවා, තැලෙන්න වෙනවා. අපි හිතා හිටු සුන්දර ලෝකෙ බිඳ හැලෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ කවදාවත් නරක දෙයක්. සුන්දර හොඳ දෙයක් බලාපොරොත්තු වෙනවා. නමුත් ජරාවේ මරණේ කෙලවර වෙනවා. තැරිලා පොඩි වෙලා කෙලවර වෙනවා අපි හිතා ඉදලා තියෙන වැරදි ආකල්පේ. ලැජ්ජා වෙන්න නෙවෙයි හිතවිල්ලක් අපි ළඟ තිබිලා තියෙන නට්ටියේති හරායේති. වටිනවයි කියලා අරගෙන තියෙන jigucchati මලමු ගොඩා. මේක දිනෙන් දින දකින්න පුරුදු වෙනකොට ප්‍රඥාවෙන් යථාර්ථය දකිනවා. ප්‍රඥාව තීරණයක් දෙනවා අසාරයි. මොනව අල්ලන්නද? මොන හරයක්ද ලෝකේ කියන්නේ? දැන් කවුරුවා කිව්වොත් එහෙම නෑ නෑ හරයක් තියෙනවා මේක ලෝකෙ වැදියම් කියලා එන කවුරුවා පිළිගනී. ඇත්ත දැක්කට පස්සේ ආයේ පස්සේ යන කවුරුවත් නෑ. මම පොත් ටිකක් දෙන්න ක්‍රිස්තියානිට වැඩකෝ. පුළුවන් ද අරින්න. මම උඹල ගියක් හදලා දෙන්න. උඹ මුස්ලිම් වියන්කෝ. පුළුවන් වේද කරන්න. නිවන් දකිවගෙන නම් අයින් කරන්න බෑ කවදාවත් ඇත්ත දැකපු කෙනෙක් වෙනස් කරන්න බෑ. එදා බුදුරජාණන් වහන්සේ කාටවත් පොත්පත් අරන් දෙන්න කිව්වෙත් නැහැ. අරන් දීලා නිවන් දක්වන්න හැදුවෙත් නැහැ. ගෙවල් හදලා දීලා නිවන් දක්වන්න කිව්වෙත් නැහැ. අනික උන් එහෙම කරනවා කියලා බැන්නේත් නැහැ. ඔන්න ඇත්ත සීබුද්ධියෙන් හිතපල්ලා. ඔච්චරයි දුන්නේ. අවසානයේ මොකද උනේ? සත්‍යය ජය අරගෙන සත්‍යය තුලින් මිනිස්සේ යථාබෝධය ලබාගත් අප්‍රමාණයක්. බුද්ධ ශාසනය බැබළුවා. සත්‍යය දෙවෙනි කරන්න බැරි ඒකයි. ඔය අනුව ඔක තේරුම් ගන්න ඕනේ. අපිත් කල යුත්තේ කරන්න. ඉතින් මෙහෙ මෙනෙහි කළා පුරුදුනාම ඇහැට යමා පේනකොටම ඔක පේනවා අනිච්ච වශයෙන්. සැප වශයෙන් පේන්නේ නැහැ. ඒක මායාවක් වශයෙන් පේනවා. පේනෙන්න පේනෙන්න මොකද වෙන්නේ? ප්‍රඥා මුල් කරගෙන ඒ ඉන්ද්‍රියන් හික්මෙනවා. සීලණය වෙනවා. කවුරුවක් කිව්වටවත් පද ඉගෙන ගන්නවත් නෙමෙයි. අසාරදී අපස්සේ මොනවා බලන්නද? අසාර ලෝකික ආස්වාදී මොනවා අහන්නද? අසාර ආග්‍රාණියන් පස්සේ මොනවට දුවන්නද? අසාර රස පස්සේ මොනවට හඹා යන්නද? මේ අසාර ස්පර්ශ පස්සේ මොනවට ප්‍රියයි කියලා ඊටන් ආස්වාද හොය හොය යන්නද? අසාර ලෝකයා ගැන මොන හිනමවන්නද? මට වැඩක් නැහැ එකක්වත්. ප්‍රඥාවේ තියෙන හම්බුණා දෙයක් මොකද්ද? සංවරට හේන සීලම්. ප්‍රඥාවෙන් සීලය පහළ වෙච්ච හැටි. ප්‍රඥාවෙන් පහළ වෙලා සීරියට ආවට පස්සේ මොකද්ද ලැබුවේ? සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙකෙන් ප්‍රඥාවේ මුල පටන් ගත්තා. ඌට දැන් වචන සංවර වෙලා නිකම්ම සම්මා වාචා ලැබිලා. ඔහුගේ ක්‍රියාව සංවර වෙලා. සම්මා කම්මන්ත ලැබිලා. ඔහු දැන් ජීවත් වෙන්නේ ලෝකේ අනුරහවට්ටන්නවත් උද්දාමයටවත් නෙවෙයි. ඊතුරු සත්‍ය අවබෝධය මට නොවැටහිච්ච යමක් ඇත්නම් ඒකිය පූර්ණ කරගන්න ඕන කියන තැන. ඊනම් ඒ ජීවිතේ මොහොතක් පාසා ගත කරන්නේ නිවන් අවබෝධයට වෙන් කෙරිලා. තවත් ජීවිතේ මොකද සම්මා වින්න තියෙන විට වඩා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව විරති චෛතසික කියලා කියනවා. ඒ අය කැමැත්තෙන් වෙන් ගිලා ගියාට පස්සේ ඇති වෙන ස්වභාවය මෙන්න මේක තියෙන ආර්ය සීලේ ආර්ය ප්‍රඥාවෙන් පටන් ගත්තේ මොනවට ඇලෙන්නද මොනවට ගැටෙන්නද ඇලෙන්න ගැටෙන්න යම් හේතුවක් තිබුණා ඒ හේතු නිරෝධයි බලායින් දැද්දි එහෙනම් මොකද වුනේ ඇලීමෙන් තොර ගැටීමෙන් තොර සමාධිය ආවා ප්‍රඥාව තුලින් නැගුණා ඒ සමාධිය ප්‍රබල වෙන්න වෙන්න අධික ප්‍රඥාවට පසුතලයක් හැදුණා චතුරාර්ය සත්‍යයේ ගැඹුරෙන් දකින්න පුළුවන් පසුතලයේ. එච්චර කල් ප්‍රගුණ කරලා නැත්නම් ධර්මීය මොහොත 100ට ආපු ගමන් සැප කියන මාත්‍රේ ඉක්මම ගිහිල්ලා සැපයි කියන එක දුකයි කියන එක දකිනවා. කවදාවත් දැක නැති දැකීම. සැපයි කියලා හිතා හිටපුවා ඒ සීමාව ගිහිල්ලා ඉක්ම ගිහිල්ලා ප්‍රඥාවෙන් දකිනවා දුක. එදාට දුක්ඛාරය සත්‍ය දැක්කා. සැපට හේතුව කියලා හිතාගත්තේ දුකට හේතුව නේද කියලා දකිනවා. සැප නිරෝධයක් කියලා හිතාගත්තේ හිටම මේ ආස්වාදකාම ආස්වාද පස්සේ ගියේ. සැප නිරෝධය දුක්ඛ නිරෝධය කියලා වරද්දලා හිතාගත්තා නේද කියලා දකිනවා. සැපේ නම් මේ පංචකාමයේ නෙමෙයි. මේ ලබන නිවීමේ නිදහසයි. ඒක මම දැක්කේ හරියට කොහොමද? සැප නැති කරන එකක් හැටියට වරද්දලා දැක්කේ. සැප නැති කරන මගක් හැටියට. දැන් තමයි දකින්නේ දුක නැති කරන මග මේකයි කියලා. එන ඔහුට කවුරු මොනවා කියා දෙන්නද? කවුරු උපදෙස් දෙන්න නිවන් දකින්න තව? හැදිරෙන හැටි මොනවෙන් කියා දෙන්නද? මොකටද? අර එහෙම ඵලයන් මෙහෙම ඵලයන් බිම් බලයන් ඵලයන් වටේ පිට බලන්න බා එකක්වත් කියන්න දෙයක් නැහැ. පරප්‍රත්‍ය රහිතයි. අනුන්ගේ ආධාර ඕනේ නැහැ. අන්න ධර්මාභෝධයලා සම්මා ඥාන පහළලා විමුක්තියටපත් වෙනවා. දසහංගේහි සමන්නාගතෝ අරහති උච්චතිදී කියලා. හංග 10 සම්පූර්ණ වෙච්ච කෙනා අරිහතුන් වහන්සේ කියනවා. සම්මා ඥානයයි සම්මා විමුක්තියයි කියන. මෙන්න මේ කාරණා දෙකක් තාපුවාම දසහංගය සම්පූර්ණයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය අය ටික එකතු වෙනකොට 10 සම්පූර්ණ වෙනවා. මේක ක්‍රමයක්. තව ක්‍රමයකින් කියනවා නම් ওই ටික වෙනකොට දස අකුසලයෙන්ම මිදිලා ඉවරයි. සියලු පව් නැහැ බාහිත පාපි වෙලා. එතන දසහංගේ ඉවර කරන්න පුළුවන්. ඒ තව ක්‍රමයකින්. විවිධ ක්‍රමවේදීන් දැන් ඔක කීය හැකියි. එතකොට දකින්න ඕනේ මොකද්ද? මෙන්න මෙහෙම හැම කෙනෙක්ම නිවන් දකින්න නම් අනිච්ච දකින්න පුරුදු වෙන්න ඕනේ. කාගේවත් වචනේ ආහා ඉඳලා හරියන්නේ නැහැ. අනිච්ච වෙන හැටි, දුක්ඛ වෙන හැටි, අනාත්ම වෙන හැටි ධර්මානුකූලව හිතලා ආවර්ජනය කරන්න පුරුදු වෙන්න ඕනේ. මේකට කියනවා විදර්ශනා කරනවා. එහෙම ප්‍රගුණ කරගන්න.